හොඳයි අවසරයි මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සැලසුම් කර පරිදි එකේ සිට දෙක දක්වා පැයක කාලයක් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ධර්ම සාකච්ඡාවක්. ඉතින් ඒක අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඊට පස්සේ කල් වේලා ලැබුණොත් අපි සභාවේ මතුවෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අනුර මහත්තයා අරුණ මහත්තයාගෙන් ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමින් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස මම මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපාන සති භාවනාව කලක සිට පුහුණු කරන කෙනෙක්මි. එහිදී කය සම්පූර්ණයෙන් සංසිඳී ආශ්වාස ප්‍රශ්වාසද සංසිඳුණාට පසුව ඒ දෙස බලා සිටියෙමි. ඔබ වහන්සේගේ දේශනා ඇසුවාට පසුව මම දැන් මෙතන යනුවෙන් කයට සිත පිහිටුවාගෙන නාසිකාග්‍රය ගොරෝසුවට ඇතුල් වෙන හුස්ම සීතලව padi පෙලක්සේ ඉහළට නගින්නාක් මෙන් නිමා වන බව දකිමි ආශ්වාසය අගදී පොඩි හිස්තැනකට පසුව ප්‍රශ්වාසයත් padi හෙලකින් පහලට බසින්නාක්සේ දකිමින් උණුසුම්ම පිටවන්නාසේ දකිමි. ප්‍රශ්වාසයේ අගත් ආශ්වාසයේ මුලත් අතර ඇති හිස්තැන ආශ්වාසයේ අගත් ප්‍රශ්වාසයේ මුලත් අතර ඇතිවන හිස්තැනට වඩා වැඩිය. ඒ හිස්තැන දෙස කිසිම සිතිවිල්ලක් හෝ චේතනාවක් නැතිව සතියෙන් බලාගෙන සිටින විට පායන කාලයක නියඟයකදී ජලාශයක් සිඳී පස් ඉරිතලා කෑලි කෑලි වලට කැඩී වෙන්වී තිබෙන්නාක්සේ දුටුවෙමි. තවත් අවස්ථාවක දි รา ගිය ගසක් කෑලි කෑලි වලට කැඩී බිමට වැටෙන්නාක්සේ දිස්විය. සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස මෙනෙහි කරමි. পায় එසවීමේදී සැහැල්ලුවත් සහ পায় බිම තැබීමේදී ගොරෝසු තද බවක් වැටහි වැලිවල পায় ස්පර්ශය වන විට සමහර වෙලාවට උණුසුම හෝ සීතලව දැනේ යටහත්ව උපදේශ පතමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී සුව භාවය ලැබේවා. මේක අහගෙන ඉන්නකොට එහෙම ඉතින් උපදේශයක් දෙන්න අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ. හොඳට වැඩි කෙරෙන බවයි පේන්න තියෙන්නේ. ඉතින් මේ වගේ Tamanට පාර පෑදිච්ච වෙලාවේ නිතිපතා කිරීමෙන් එහෙම නැත්නම් බාහිර කරදර බාධා කරන තු මේක නැවත නැවත ඉෂ්ට වෙන්න සිද්ධ දීමෙන් සිද්ධ වෙන්න දීමට අපි කියන අනුග්‍රහ කරනවායි කියලා. මේ වගේ වෙලාවලට ශරීරය දෙඩ කරගන්න නරකයි. පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ. අනවශ්‍ය දේවල් වලට යන්න එපා. කවුරුත් එක්ක ගැටුම් ඇති කරගන්න යන්නත් එපා. ඒක නිසා පුළුවන් තරම් සමන්ගේ ශරීරයයි හිතයි දෙක නිකන් හරියට ගැබ්මාවක්, ගැබ්ගත්මාවක්, කුලකාන්තාවක් ගැබ ආරක්ෂා කරනවා වගේ කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක් ඒක සත්තුන්ට අලාපාල කරන්න දෙන්නේ නැතුව බලා ගන්නවා වගේ මේක ආරසා ගන්නවා කියන එක ලේසි නෑ. හැබැයි ඉතින් මෙතෙන් ආපු කෙනාට ඉතින් තමන් උපේරානේ තියෙන්නේ. දැන් එයාම තමයි දන්නේ මේක ආරසා කරන්න ඕනේ දේ. ඉතින් මේක නිසා ඒ මං කියපු ටික පිටු කරන්න පුළුවන්. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුنين කතා කරන වචන ගැන පරිස්සම් වෙන්න. මේ සාමාන්‍ය ස්වරූපයට කතා කරන්න පටන් අරගත්තොත් ඒකම කිරි කලයක් දෝලා බිම හලා ගත්තා වගේ. අපි කතාවෙන් තමයි අපේ සම්පූර්ණ ආධ්‍යාත්මික ජීවිතය විනාශ වෙන්නේ. එනිසා පුළුවන් තරම් අවශ්‍යතාවයට අර ගොළුෙක් වාගේ පුළුවන් තරම් පැත්තකට වෙන එක හොඳම දේ තමයි සෙනගෙන් අයින් වෙන එක. දෙක සම්මා කම්මන්ත ප්‍රයෝජනේ ඇති වැඩක් මිස නැත්නම් ප්‍රයෝජනේ තකා මිස මේ සාමාන්‍ය කරන මේ බුලත් පිට කෑම් බීඩි බීම් වගේ පොඩි තියෙන අපි මේ අනවශ්‍ය කුරුදු ඒවයි පුදුම විදිහට අපි නැස්සේ. නිසා ප්‍රයෝජන සලකලා වැඩ කරන්න. සම්මා ආජීවය කියලා කිසිම කෙනෙක් හුරකන්න යන්න එපා. කිසිම වෙලාවක අනවශ්‍ය දෙයක් බුද්ධ විඳින්න යන්න එපා. Taman ආජීවය දැනගන්න ආජීවය කියලා කියන්නේ ජීවන රටාව, බඩ රස්සාව. මේ බඩ රස්සාව පුළුවන් තරම් ස්වභාවික එකක් වෙන්න දෙන්න නිකන් සාමාන්‍ය වචන කියන සුඛෝපභෝගී වෙන්න යන්න එපා. පාරිභෝගිකත්වයට යන්න එපා. ඒකල මේ කරනකොට තේරෙන්න පටන් අර ගන්නවා මේක ඒ ධර්මතාවයේ Taman නැතු වෙලා එන වෙලාවේදී Taman ඒකට වචනේ ක්‍රියාවෙන් ආජීවයෙන් අනුග්‍රහ කරනවා. මේක තමයි සීලය කියලා කියන්නේ. එතකොට මේ සීලය රකින්නේ කවුරුත් රවට්ටන්නවක්වත් බයකටවත් නෙවෙයි. මේ Tamanට ආපු මේ සති සමාධි දෙක වැඩෙන ආකාරයට සීලෙ දිකට පවත්වීමෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඒ සීලයත් රකින්නවා කියලා කරන දෙයක් මෙතන නැහැ. වැරදි නොකර සිටීම විතරයි මෙතන තියෙන්නේ. කතා නොකර සිටීමයි මෙතන තියෙන්නේ. ඔය කතා කරනකොට හුඟක් අපාරේ නොකර සිටීම. කර්මාන්තත් අපි නානා ශිල්ප දැනගත්තට ඔය ඔක්කොම නතර කරනවා කියන එක අමාරුයි. ජීවන රටාවෙත් අවශ්‍යතාවයට යැපිලා ජීවත් වෙනවා කියන එක අමාරු අපි සම්පූර්ණ සෝබන ජීවිතයක් ගත කරගන්න. විශේෂයෙන්ම දැන් මේ ඉන්නේ කොළඹ හතේනේ. ගණ්ඩම දෙයක් නැහැ. ගණ්ඩම දෙයක් නැහැ. සෝබනේ විතරමයි තියෙන්නේ. කර්මාක ලෝක පැත්තක දාලා සරල ජීවිතයකට යන්නේ. එතකොට මේක වැඩෙනවා. ඒක නිකන් මේ වට කරලා ටොක්ක්ක් අයින්න වගේ කතාවක් මම මේ කියන්නේ. මට ඒ වනින්න ඕන කවන්නේ මේ භාවනා කරන එක ගැන මම මේ කතා කරන්නේ. ඒ නිසා ධර්මයේ මෙතෙක් අපිට අනුග්‍රහ ලැබෙනකොට අපි අනුග්‍රහය ධර්මයට දෙන්න බැරි නම් ඉතින් ඒකට බුදුහාමුදුරන කරන දෙයක් නැහැ. වෙන අසල්ලෙසෙන් කරන දෙයක් නැහැ. තමන්ගේම ඥාණය පාවිච්චි කරලා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන හදාගන්නයි කියලා මම ඉල්ලයි කරනවා. අවසරයි ස්වාමින්වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින්වහන්සේ පළමුව වමනාවෙන් දීර්ඝ ආශ්වාස හා ප්‍රාශ්වාස තුනක් පමණ ගතිමි. එයත් සිහියෙන්ම ගනිමි. පසුව එක් ආශ්වාසයක් දීර්ඝවගෙන තරමක් වේලාවක් නතර කරගෙන සිටිමි. පසුව එය අත්හැර ප්‍රශ්වාස කරමි. ආරම්භයේම එය කරන්නේ ශ්වසනය ප්‍රකට කර ගැනීමටයි. පසුව හිඳිනා ඉරියව්ව මෙනෙහි කරමි. එවිට සාමාන්‍ය ශ්වසනය දැනේ. බොහෝ විට පළමුව දැනෙන්නේ පිම්බීම හැකිලීමයි. එයින් එය ඒ නිසා එය කරමි. ආශ්වාස ප්‍රශ්වාසයත් පිම්බීම හැකිලීමත් ප්‍රකට වන අයුරින් මිශ්‍රව මාරු කිරීම කාරී නැද්ද? ආස්වාසයේදී මටම පමණක් ඇහෙන සියුම් ශබ්දය නිසා එය ප්‍රකටය. ප්‍රශ්වාසයේ එසේ ශබ්දයක් නොනගී. එනිසා එය ප්‍රශ්වාසී බව දැනගනිමි. ප්‍රශ්වාසය ක්‍රමෙන් ප්‍රශ්වාසය ඒ වචනේ කියවන්න අමාරුයි. ක්‍රමෙන් ශ්වසනයේ සියුම් වේ. ප්‍රශ්වාසය ප්‍රකට නොවන විට ඒ බව දැනගතිමි. එවිට නැවතත් සුසනේ හෝ පිම්බීම හැකිලිම ප්‍රකට වේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සමහර විට සුසනේ හා පිම්බීම හැකිලිම සමගාමීව සිදුවේ. සමහර විට උඩකය පෙරට හා පසුපසට දෝලණය වීමක් දැනේ. වෙනත් සිතුවිලි පැමිණ පැමිණෙන විට එම ආක් ක්‍රමණයක් දැනගතිමි. වරහන් ඇතුලේ දාලා තිනවා චිත්තාන්පස්සනාව කියලා. එක් එක් සිතිවිලි පැමිණීම සිත නැමැති මංජුසාව සිතිවිලි සල්ුවකින් බැසීම ආවරණය කිරීම වශයෙන් දැනේ. සක්මනේදී পায় ඔසවනවා හෝ තබනවා හෝ නොව পায় ඉදිරියට ගෙන යාම දැනේ. බොහෝ දුරට චලනයක් පාසා දල සේයාපටයක ආකාරයකට මාහට අවශ්‍ය කරන්නේ මෙහි හරි වැරදි භාවය දැන ගැනීමයි. ඔබ වහන්සේට සුවපත් භාවය පතමි. තවත් එකලා තියෙනවා. සමහර විට පපුවේ උස් පහත් වීමක් ශ්වසනයක් සමග සමගාමීව සිදුවේ. ස්වාභාවික ශ්වසනය සිතනවාට වඩා යහුසුලුව සිදුවන බව දැනේ. ശ്വസනයේදී වඩාත් ප්‍රකටව දැනෙන්නේ ආශ්වාසය. ඔබ මේකදී අහගෙන ඉන්නකොට තේරෙන්නේ අර සතිය පිහිටවපු නිසා තමන්ට දැන හැම තොරතුරක්ම අවුලක් කරගෙන තියෙනවා. තොරතුරු වහ වහ ලැබෙනකොට හැම තොරතුරක්ම අරක ඉන්නකොට මේක පේනවා, මේක ඉන්නකොට අරක පේනවා කියලා. ලැබෙන හැම පණිවිඩයක්ම ලැබෙන හැම තොරතුරක්ම ප්‍රශ්නයක් කරගන්න. හොඳට මතක තියාගන්න ඔය සතිය තියෙනකොට ඔහොම තමයි. ඒ සියල්ලම බාර ගන්න. ඒ තොරතුරු දැනීම ඥාණය තොරතුරු කවදාවත් ගැටෙන දෙයක් නෙවෙයි ලැබෙන දෙයක්. ලැබෙන ලැබෙන දෙකේ ගැටුමක් කරගත්තොත් ඉතින් ඉදිරියට යන්න හම්බ වෙන්නේ මෝඩ වඩුව ආයුධත් එක්ක පොර බදිනවා කියන්නේ ඔකට තමයි. ඒ නිසා ආනපාන පිනනවා ආනපාන පිළිච්චා. ඒත් ඇඟේනේ වර්තමානයේ අස්පනා පිටනේ. පිම්බි මහැකිලින් පේනවා ඒත් පිළිච්චාවයි. එතකොට හිතවිලි ආවනම් ඵල ආවා. තමන් දන්නවනම් මේක මේ සතියෙන් ඉන්නකොට ලැබිච්ච ප්‍රතිඵලයක් කියලා දැන් මම බලන්න ඕනේ ආනාපානද නැත්නම් පිම්බීම හැකිරීමද ඉරියව්වද හිතවිලිද කියලා ප්‍රශ්න නැහැ. ඉතින් මේක මේ අර සතියේ තියෙන සරල භාවයේ තේරුම් ගන්න නැති කී ප්‍රශ්නයක්. සක්මන් කරනව නෙවෙයි මම දැන් ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නකොට මට ආනාපානෙ පෙනුනත් පිම්බීම හැකිරීම පෙනුනත් හිතවිලි පෙනුනත් ඉරියව්ව පෙන්වත් මේක මවාපෑමක් නෙවෙයි ප්‍රകൃතියනේ එකක්වත් තෝරන්න ඒවා. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා choiceless awareness කියලා. කිසිම දෙයක් පිළිබඳ වග විභාගයකින් තොරව සියල්ල දිහා බලන ඉන්නවා. එහෙම නැත්නම් මේ පණුරිත්තක් නටනවා. ඔක්කොම දිහා බලන ඉන්නවා. ඉතින් કોઈ පණුව දිහා බලනවද කියලා ප්‍රශ්නයක් නැහැ. TV screen එකේ ප්‍රෝග්‍රෑම් එක නැතිලා ඩොට්ස් වැටෙන වෙලාවේ કોઈ ඩොට් එක බලනවද කියලා ඕනේ නැහැ මට පේනවා ඩොට්ස් වැටෙනවා. මේ මේ සතියට ලැබෙන අනුග්‍රහයක් විදිහට නැත්නම් මේ සතිය නිසා ලැබෙන මේ තොරතුරු මේ විදිහට විචිකිච්ඡා කරන්න පටන් අරගත්තොත් ඒ දෙක අතර ගැටුම නිසා හිතට විචිකිච්ඡාව පහළ වෙලා නැති නීවරණයක් එනවා. ඊට පස්සේ සක්මන් කරන්න ගියාම පේනදී ඔක්කොම බාර ගන්න. හැබැයි වා මායාවක් වෙන්න දෙන්න එපා. එහෙම නැත්නම් ඒක මේ හිතලුවක් නෙවෙයි ප්‍රകൃතිය නම් මේ ලැබෙන්නේ සතිය නිසායි ඔක්කොම දිහා බලන්නේ. කිසිම ගැටීමක් අවශ්‍ය නැහැ. ඒ නිසා මේ පෙන්වන්න තමයි ඉංග්‍රීසි භාෂාවේ මේ choiceless awareness එක එහෙම නැත්නම් evenly suspended attention non reaction unassuming කියලා මේ පේන දේවල් තෝරන නිසා තමයි අපි මේ සංසාරේ මෙතෙක් කල් පරිප්පු කෑවේ. එන දේ බාරගත්තා නෙමෙයි. අපිට ඒක බෑ. අපි මේ එකක් අල්ලන්න හදනවා වැඩි ලොකු කරලා. සතිය පිහිටවන ගන්න අපි මූල කර්මස්ථානයක් හොයනවා ඒක ඇත්ත. ඔය සතිය පිටියට පස්සේ එන දෙයට එන්න දෙන්න ඒව අතර ඇත්තටම ගැටුමක් නැහැ. කවදාකවත් නැහැ. අපි ඒකේ මුල් මුල් එක මොකද්ද දෙවෙනි එක මොකද්ද කියලා තෝරන්න ගිය ගමන් අන අනවශ්‍ය විචිකිච්ඡාවක් ඇති කරන මේකට සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා ප්‍රපංචකලීතු නැති තැනක ප්‍රපංච කිරීමක් කරනවා එන තුරුතුරු එන්න දෙනවා වෙනකොට මම කෝකද බලන්න ආනපන බලන්න ඕනේද ආශ්වාසය විතරක් බලන්න ඕනේද නැත්නම් ප්‍රශ්වාසය නොතලකා ඉන්න ඕනේද මොකක්වත් ඕනේ නැහැ ඒක විසින් එන එකක්. සියල්ල දෙසම මමක් තමන්ගේ සීළු දරුවන් විශ්ේ සමසිත පෙන්වන්නා වගේ බලාගෙන සැකේ නැති වෙච්ච ගමන් භාවනා ඉදිරියට සැකයක් දාගත්ත ගමන් ඔය එන තොරතුරු එකිනෙක රණ්ඩු කරන්න පටන් ගන්නවා. රණ්ඩු කරන්නේ ඇත්තටම යෝගාවචරයේ අයෝනිසමංස්කාරය නිසා. යෝගාවචරයේ තියෙන මිච්ඡා දෘෂ්ටි නිසා. නිසා හොඳට බලන්න මේවා මනෝ විකාර නෙවෙයි, හීනයක් නෙවෙයි. ඇත්තට වෙන දේ නම් ඒගොල්ලන්ට ඇවිල්ලා මේ වේදිකාවේ රඟපාන්න කියන්නේ එක ජවනිකාවට නළු නිළියෝ කීප දෙනෙක් ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැම වෙලාවෙම එකම නළුවා විතරක් ඉන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ මේ ප්‍රධාන නළුවා ජවනිකාවෙන් ජවනිකාවට වෙනස් වෙනවා. වෙලාවක දුෂ්ටයා ප්‍රධාන නළුවා වෙනවා. වෙලාවක කොල්ල ප්‍රධාන නළුවා වෙනවා. වෙලාවක කෙල්ල ප්‍රධාන නළුවා වෙනවා. වෙලාවක නැන්දම ප්‍රධාන නළුවා වෙනවා. ජීව නැත්තම් පිච්චර හදන්න බෑනේ. හැම වෙලාවෙම කෙල්ල විතරක් ඉන්නවනම් කොල්ල බලාවි. කොල්ල විතරක් ඉන්නවනම් කෙල්ල විචිත්‍රපටි බලාවි. නෑ දෙගොල්ලම ගෙන්න ගන්න ඔක්කොම තියෙනවා. ඒ නිසා මේ අනවශ්‍ය ප්‍රපංච කරන්න එපා. මේ පොත් කියවපු අයට වෙච්ච ව්‍යාධියක් මේ. පොතේ දැනුම තියෙන අයට හැදෙන රෝගයක් මේක. ඉතින් බුදු පඬිස්සංශ කියනවා පොත් තියෙන ඔක්කොට මේ රෝගේ නැහැ. පොතේ දැනුම පාවිච්චි කරන්න දන්නවා පොතේ දැනුම පැත්තකට තියලා භාවනාවට යන්න හදනවා. නෑ දැන් මේක තෝරන්න හදනවා කියලා කියන්නේ මේ හොරාට ඉස්සලා කේල් කඩ වැට පැනනවා. ඒ නිසා ඒක තීරුම් අරගෙන තව තනි වචනෙන් කියනවා නම් භාවනායේදී අහිංසක වෙන්න, පැහිය වෙන්න එපා. අක්ක වෙන්නත් එපා, අයියා වෙන්නත් එපා, මුදුන වෙන්නත් එපා. මේ මුදුන වීමට තමයි තක්කයි දිට්ඨිය කියන්නේ. පුළුවන් තරම් පේන දේ පේන්නටලා නිකන් සිරිබිරිස් වගේ ඉන්නේයි. නිකන් සිටිසන් ජෝ නයේක තමයි බැරි කොළඹ හතේ ආයට හරි අමාරුයි. ඒ කට්ටියට අක්කා වෙන්න ඕනේ අයියා වෙන්න ඕනේ මුදුන වෙන්න ඕනේ ගරු වෙන්න ඕනේ නිසා දෙන්නෙකුට එකතන ඉන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න සතියෙන් මතුවෙන තොරතුරු වල අක්ක වෙන ගතිය නෑ. අයිය වෙන ගතිය නෑ. ඒක තුන් හතර දෙනෙකුට එකතන ඉන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ඉදිරිපත් කළ තියෙන පැහැදිලිකම නිසායි මම මේ ප්‍රකාශ කරන්නේ. මම නිසා ඉදිරිපත් කරුවේ පිළිබඳව මගේ කිසි අමනාපයක් නෑ. ඉතින් මෙවුව තමයි මේ භාවනා ඉදිරියට යද්දී තමා විහිං අවුල් කරගන්න හැටි. ඒක මේ දෝෂයක් විදිහට දකින්න එපා. මේ විදිහටම භාවනා කරන ගමන් ඒ අවුල් කිරීම නතර කරලා තොරතුරුට එන්න දෙන්න. එතකොට භාවනා ඉදිරියට යනවා. අවසර ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස මම මේ සහභාගී වූ පළමුවන අවස්ථාවයි. මම gederedi බුදුන් වැඳ භාවනා කිරීමට බුද්ධානුස්සති භාවනාවේ යෙදුනත් එය හරිද වැරදිද යන්න නොදන්නා නිසා මා කුතුහලයකින් යුක්තය. අද දින භාවනාවේ යෙදුනේ මා ඉඳගෙන සිටින ආසනය ගැන මෙනෙහි කරමින් අපහසුාවක් දැනුනේ නැත. ඒත් නිතරම මුහුණේ දාඩිය ගලන්නාක් මෙන් දැනෙනවා. එවිට අරමුණ වෙනස් වෙනවා ක්ෂණයකින් මෙය මට පහදා දෙන්න හාමුදුරුවනේ මේ කියපු එකනා ඒ ලියපු එකනාට සභාවට ඉදිරිපත් වෙන්න පුළුවන් නම් ඉස්සෙල්ලා ප්‍රශ්නටත් උත්තරයක් හම්බ වෙනවා ඒ ලියපු එකනා කැමති දාත උසන්න මානම් මනම් ආහන එකනම් කරනවා ඉතින් මගේ හැටි හරි මයික් එක දුන්නෝ කතා කරන්න පුළුවන් නේ හරි මයික් එකක් තියෙනවනේ ඇත්තටම ඉදිරිපත් වුණාට ස්තුතිවන්තලා ප්‍රශ්නයක් අහනවා. මේ වාඩි වෙලා ඉන්න මම මෙනෙහි කරමින් ඉන්නකොට මූණේ දැනිච්ච මේ දාඩිය දාන ස්වභාවය සතිය තියෙන නිසා Tamanට ලැබිච්ච ලාභයක්ද එහෙම නැත්නම් සතියට අරියාදුවක්ද නැත්නම් සතියට කරදරයක්ද කියලා මේකෙන් මොකද හිතෙන්නේ කරදරයක් මට කරදරයක් ඔව් ඒක නිසා තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ නමුත් මේක සතිය නිසා සතිය තියෙන නිසා ආපු ලාභයක් කියලා හිතුවොත් මොකද කියන්නේ? සතිය නැත්නම් අපි දන්නේ නැහැනේ මොනේ වවාට. සතුටු සතුටු වෙනවා. ඔය ඒක නිසා කමඨාන සුද්ධ කරනකොට මතු කරලා දෙන්නේ භාවනාව දියුණු වුණොත් අපේ හිත ඇවිල්ලා ඒක කරදරයක් කරගන්න. හැම වෙලාවෙම මේක වෙනවා. මේ සතිය පිහිටියට පස්සේ තමයි ඇඟේ වේදනාව දැනෙන්නේ. ඊට පස්සේ කියනවා ඇඟේ වේදනාව නැති කරන්න ඕනයි කියලා. ඇඟේ වේදනාව දැනෙන්නේ සතියේ තියෙන නිසා. ඒ නිසා මේක සතියේ ආනිසංශයක්. සතියෙන් ලැබිච්ච ප්‍රතිඵලයක් කියලා බැලුවොත් ඒක නා ඒක දිහා බලන්නේ කඤ්ඤම් මරඤ්ඤම් කපඤ්ඤම් කොටඤ්ඤම් නෙවෙයිනේ. අන්නේ වෙනස තමයි යෝනිසමනසිකාරය කියන්නේ. අපි හිත සතිය මෙතන නෙවෙයි නම් මොනේ දඟලලකට අපි දන්නේ නැහැ. සතිමත් වෙච්ච ගමන් ඉදurang ප්‍රනීත වෙනවා. අපිට එන දැනීම් ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක කරදරයක් වශයෙන් තමයි දරතයක් නම් තමයි නමුත් මේක සතිය ප්‍රතිඵලයක් කියලා ගත්ත ගමන් එයා ඒක කෙරෙහි පැංගිරි ගතියක් නපුරු ගතියක් පාන්නේ මේ සතිපත් වෙච්ච නිසා තමයි දන්නේ කියලා. ගියොත් තමයි තේරෙයි ඕනම වෙලාවක මේ භාවනා කරන වෙලාවක නේ ඕනම වෙලාවක කායට හිත ආවොත් අපිට නොදැනෙන ගොඩාක් sannivedana එන්න පටන් ගන්නවා. ඒක ඔක්කොටම සාදර වෙනකොට සාදර වෙන්නේ මේ මතුවෙන සංවේදනය සතිය තියෙන බවට ලකුණක් කරගන්න. සතිය තියෙන බවට අරමුණක් කරගන්න. එතකොට තේරෙයි දවසක යාවතස්ස විගත බින්දෝ තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත බින්දෝ කියන විදිහට හිටගෙන හිටියත් ඇවිද්දත් ඉඳගෙන හිටියත් නිදාගෙන හිටියත් තද බල නිින්දේ නැති හැම වෙලාවම ඒතන් සතින් අදිට්ඨිය බ්‍රහ්මේතම් විහාරං ඉදමාව. අපිට සතිය අදිෂ්ඨාන කරන්න පුළුවන්. සතිය අදිෂ්ඨාන කරපු ගමන් අපේ ජීවිතේ බ්‍රහ්ම ජීවිතයක් වෙනවා. කවුරුත් එක්ක සෙනඟේ හිටියත් තමයි කායට හිත ගත්ත ගමන් තමන්ට සංවේදනා දැනෙනවනම් ආ සතිය පිහිටු බවට ලකුණක්. ඒ සංවේදනා සුඛ සුබ ප්‍රසන්නම නෙවෙයි. හැබැයි ඒක ප්‍රසන්න කරගන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. පොට්ටපාද සූත්‍රයේ යම් වෙලාවක මහණෙනි කයට හිත ආවන කයරේ දරතයක් වැටෙහි. පරිලාහයක් වැටෙහි. නමුත් ඊගා පරිච්ඡේදය කියන මේ පරිලාහය සුඛයක් කරගන්න ප්‍රමෝදයක් කරගන්න සතිය සම්පජඤ්ඤේ තියෙන බාට ලකුණක් කරගත්තොත් පැමිණි දුක් පැනිරහයි කියලා ඉදිරි ගමනක් යනවා. නැත්නම් මේක නතර කරන්න හිතනවා වනස්සිතීලි පහල කරනවා වැරදිලයි කියලා හිතනවා. එතකොට අපි පස්සට යනවා. ඒක නිසා මේ සතියේ තියෙන බවට ලකුණක් කරගෙන මතුවෙන මතුවෙන හැම වෙලාවෙදි මේක නිමිත්තක් කරගන්න. දැන් මේ කියන්නේ මේ කරදරේ කියන්නේ මගේ හිත සතිය. මම හිත එළඹිලා. මගේ හිත වර්තමානට ඇවිල්ලායි කියන එක ගන්න එකයි තියෙන්නේ. තේරුණා කියලා හිතනවාද? කියෝ බයන තේරිච්ච එක මොකද්ද තේරුණේ කියලා? එන්නේ. දැන් තේරුම් ගත්ත දේ මොකද්ද කියලා සභාවට කියන්න ඕන. මම තේරුම් ගත්තේ මම බය වෙලා හිටියේ මට භාවනා කරන්න බැරි වෙයි කියලා. නමුත් මම අද තේරුම් ගත්තා මට ඒ තත්ත්වෙට එන්න පුළුවන් කියලා. හොඳයි කියලා හිතුණා. අන්න එහෙනම් අර හොඳයි කියලා හරියන්නේ නැහැ. හොඳයි. දැන් මගේ මූණේ නයි ඔයිට හිටානින්ද වෙනකොට මේ අතපය ටිකෙත් කුඩල යන්න පටන් ගන්නවා. සීතලේ උෂ්ණු බුබුල් දගන්න පටන් ගන්නවා. නලියන්න පටන් ගන්නවා. එදාට තමයි තේරෙන්නේ කයේ එකම අංශුවක්වත් එකම මොහතකවත් නටන්න නැතුව නෑ. මේ Hindu කෝවිල් වල තියෙන නටරාජ රූපේ. නටරාජ කියලා කියන්නේ යට 16ක් තියෙනවා. කකුල් 8ක් විතර තියෙනවා. මාපට ඇඟිල්ලෙන් ඉන්නේ හැම අංගපසංගක්ම නටනවා. මේක තමයි අපේ ඇති. කොයි වෙලාවෙත් නාසය කහනවා කනේ ලෙඩක් කටේ ලෙඩක් ඒ නිසා අපි මේ අනුන්ගේ ශරීර බල බල ඉන්නේ තමන්ගේ ශරීරයට ආපු ගමන් මේ නාදොරේ බැගිරෙන කාර්ලු ටික විතරයි පේන්නේ. ඒකට කවුරුත් කැමති නැහැ. ඉතින් ආනෝ රූප ලාවන්‍ය කරන කට්ටිය ළඟට ගිහින් මේ ඇහි කබාවට කමන්නේ ලස්සන කරන්න බැරිද? කණේ කංකටු තිබුණාට කමන්නේ කරාඹු දෙකක් දාලා දෙන්න බැරිද? ඇඟේ මේ කාරලු ගලනවා තමයි මට වලලු දෙකක් දාලා දෙන්න බැරිද? මේ කුණු හරප කරන්නේ මේ අසුචි නමයක් වළක්වන්න. කරබන බලන්නේ හිටියොත් මේක අසුචි කලයක්. නිතරම අසුචි කරන මෝදු වෙනවනේ කලින් එළියට. කොච්චර පින්තාරු කරත් පිටපැත්තෙන් පුන්න වච්ච කුටීවිය කියලා බුදුරජාණන්සේ කියන පිරිච්ච වැසිකිලි උපකරණයක් වගේ මේ ශරීරේ. කුමන නැටුම් කෙලි කුම කවට සිනාදා. ඉතින් මේක බාර ගන්න කොච්චර පෞරුෂත්වයක් ඕනද කියලා හිතන්න. මේ මෝන සති වෙච්ච ගමන් මේ ඇඟ පුරාම විවිධ විදිය sannivedanෙන්න පටන් ගන්නවා. ඒ පළවෙනි ධ්‍යානයට ආවට පස්සේ ਸਰවචන්සේ සඳහන් කරනවා අපි ධර්ම සාකච්ඡාවේදී දාගත්තා මේ පොට්ටපා මේ සාමාන්‍ය ඵල සූත්‍රය. ඊට ඉඳගත්තට පස්සේ ශරීරයේ වැටෙනවලු මැටි පිටක් අරගෙන හොඳට පස් දාලා කලවම් කරලා රෑක්ම කියලා තැම්බෙන්න ගත්තට පස්සේ වැක්කෙන තරමොත් නැත්තම් වතුර හැම තැනම පැතිරලා තියෙනවා වතුර මැටි පිටේ. ඒ වගේ තමයි තියෙනවා හැම සෛලයක් පාසම තේරෙනවා. මම මැරිලා නැහැ කියලා. මට නිින්ද ගිහිල්ලා නැහැ කියලා. මට ක්ලාන්ත වෙලා නැහැ කියලා. අන්න ඒක දන්න එකට කියනවා ප්‍රථම ධානය කියලා. ශරීරේ පුරාම පැතිරිච්ච ඥානයක් එනවා. මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. හැම නියපොත්තක්ම ගෙස් ගහක්ම දතක්ම තේරෙනවා. ඒකට භවය කියලා කියනවා. භාවයක් තේරෙනවා ගතියක් තේරෙනවා ස්වභාවයක් තේරෙනවා ඒකේ හිත හිටියානම් ඒ කියන්නේ ඒක සතුටෙන් බාරගත්තා නම් එතකොට නීවරණ එකක්වත් තියෙන්න බෑ නමුත් ඒකේ කෑල්ලක් එනකොටම අපේ හිත චෝදනා පත්‍ර ඉදිරිපත් කරනවා නඩු කියනවා වැරදුණයි කියලා හිතෙනවා ඒ නිසා භාවනාවේ හැම ප්‍රතිඵලයක්ම යෝගාවචරය ඉදිරිපත් කරන චෝදනා පත්‍රයක් වගේ ඉතින් ආට කතා කරලා කියන්න ඕනේ ඒ චෝදනා පැත්තක දාලා වෙන දේ වෙන හැටියට බලන්න විනිශ්චය කරන්න එපයි කිය. විනිශ්චය කෙරුවොත් කක්කා. විනිශ්චය කෙරුවොත් කක්කා. ඒ විනිශ්චය තවත් අසුචි තවත් අසුචි වෙනවා මූල ධර්ම දැනුමත් ආවට පස්සේ. මූල ධර්ම දැනුම මොකුත් නැතුව මම මේ වෙලාවේ මේකත් කිව්වා මම හිතනවා මට ලාභයි කියලා. මම පටන් ගත්ත වැඩපිළිවෙලක් ඉස්කෝලේ යන ළමයින්ට හතරේ පන්ති ළමයෙකුට මේක කියලා දෙන්න. කිසිම පටලවිල්ලක් නැහැ කියන දේ ෂෝක් එකට අහනවා. මොකද උන් පොතේ දැනුම නැන්නේ. කොහොමද ඉඳගෙන බබාට තේරුනේ කිව්වොත් ඒ තේරෙන හැටි කියනවා. ඒක හරි වැරදි නෑ. ඉතින් මං හිතාන හිටියේ අද හතරට බණ ඉවර වෙච්චාම මං ඒ කරපු ඒව වීඩියෝ කරා. මේ පිටියේ පෙන්නනවාද පැයක දර්ශනයක්. අතට මේ ස්කෝල වලට ගිහිල්ලා අපි පොඩි ළමයි යලන මේ නාකියෝයි නාකිච්චෝයි එක කරන්න ගියාම තියෙන වෙහෙසක් තරයනවා මේ පොඩි ළමයෙකුට දුන්නට පස්සේ ඔය බයිලා මොකක්වත් නැතුව හැබැයි මේ ළමයි කියනවා ඒ වීඩියෝ එකේ නෑ ඕනේ නම් ඕන කෙනෙකුට මම මේක හරි ගස්සලා දෙන්නම් කොච්චර ලස්සනද කියලා කොච්චර ඍජුද කියලා. කොච්චර නිහතමානීද කියලා. කොච්චර ප්‍රායෝගිකද කියලා. එචි මට මහත්තයෙක් ඊයේත් ඇවිල්ලා බැලලා ගියා. ඒ මෙච්චර මේ නාකියෝ අල්ලන්න භාවනා උගන්වන්නේ නාකිච්චෝ අල්ලන්න භාවනා උගන්වන්නේ මං කොහොම නාකියෝ නාකිච්චෝ ඉඩ දුන්න නැත්තම් පොඩි උමයි ළඟට එන්නේ නෑනේ. උන් අල්ලගෙන නාකි උනාට අත්තම්මා අත්තම්මා සීයා කියන දේ අහනවා පොඩි උන්. අම්මා තාත්තා කියන දේට වැඩිය. ඒ නිසා මම දැල දැම්මේ ඉස්සලා අත්තම්මලාට සීයලාට. දැල ආවුනේ පොඩි උන්. ඒක තමයි මට ඕන වෙලක් තිබ්බේ. ඒ නිසා මම ඒක පෙන්නන්නම්. ඒ ළමයෙකුට කිව්වට පස්සේ ඒ ළමයාගේ තේරුම් අරගෙන ආපහු කියන හැටි නිකන් බහතෝරන පොඩි එකෙක්ගේ තියෙන ගතිය තියෙනවා. අපිට වෙලා තියෙන්නේ දන්නව වැඩිකමමයි. දන්නව වැඩිකමමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට ඒක අමතක කරලා මේ පිටසටත් පුළුවන් නම් හතර පන්ති ළමයිගේ තත්ත්වයටපත් වෙන්න හරිම ලේසි. ඒක අමාරු. උගන්නන්න පුළුවන් උගන්නපු දෙයක් අමතක කරන්න අමාරු. ඒකට කියනවා ඩී ලර්නින් ප්‍රොසෙස් එකක් කියලා. ඩී කන්ඩිෂනින් කියලා අමාරු. බෑ කියලා මං අතාරින්නෙත් නැහැ. මේ ටිකක් තිරියම් කරලා තමයි මම නතර කරන්නේ. මේ නාකිච්චෝ සීරම තිරියම් කරනවා. තිරියම් කරන්නේ පොඩි උන් උසලා ගහලා. පොඩි උන් උසලා ගහනවා අම්මට දාතරේ නැන්දම්මට මාමටයි අත්තටයි මුත්තටයි ඉස්කෝලේ පන්ති ඉස්සරට ඔක්කොටම වදිනවා. ගහපු දවසේ ඔයගොල්ලන්ට තේරෙයි අපි මේ ඉපදිච්ච රටේ තියෙන වටිනාකම බුදුහාමුදුර අපිට දීලා තියෙන එකේ වටිනාකම එළි වෙන වෙලාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා භාවනා කරනකොට ලැබෙන දේවල් කවදාකවත් විනිශ්චය කරන්න එපා ශාපයක් වෙනවා. වෙන හැටියට කියන්නේ. එච්චරයි. විනිශ්චය කෙරුවොත් උන්ට මතක තියාගන්න හැම විනිශ්චයක්ම මාරපාක්ෂිකයි. හැම විනිශ්චයක්ම චේතනාවක් හැම චේතනාවක්ම දුකක්. සබ්බී සංඛාරා දුක්ඛ. ඒ නිසා අපිට පුළුවන් තරම් භාවනා කරනකොට මතුවෙන දේ මතුවෙන විදිහට කියන්න කියලා තමයි එතන අරුණ මහත්තයත් ඒක තමයි කිව්වේ. ඉතින් ඒක නිසා මූණේ නලියන එක මූණේ නලියන එක විතරයි. ඒක නතර කරන්න හිතන්නත් එපා. ඒක වැරද්දක් ඒකට ඒ වෙනුවට හිතාගන්න සතිය තියෙන බවට ලකුණක්. සතිය තියෙන බවට නිමිත්තක්. එතකොට අඬන්න වෙන්නේ මට භාවනා කරන්න බෑ කියලා. ඔය කියලා දෙන්න පුළුවන් වේද කතාවට වැඩි. තවත් ඔය වගේ මොඩියෙකුට කියලා දෙන්න පුළුවන් දෝක. මේ මොඩි කියලා කියන්නේ මේගොල්ලෝ hina වෙනවා ඉන්දියාවේ අගපැතිකේ නම. නරේන්ද්‍ර මොඩි. පුළුවන් කියලා. එච්චරයි අපි මැරෙන්න ඉස්සලා තව එකෙකුට කියලා දෙන්න. එක්කිනුට කියලා දෙන්න ඕන අපි මෙතෙක් කල මොකද්ද ජීවිතේ දිහා බැලුවේ අපි මොකද්ද සතිය කියලා කෙරුවේ තියෙන දේ තියෙන විදිහට බාරගත්තා නම් අපි ලොකු ඉදිරියකට යනවා අපි යන ඊගා ප්‍රශ්න තිරුවන් සරණ ගරුතර ස්වාමින් වහන්සේ අවසරයි ආනාපාන සති භාවනාව අවස්ථාවේදී ආස්වාස ප්‍රශ්වාසයේ දැනුණත් හිතට වෙනත් දේ පැමිණේ. නැවතත් හිත අරමුණට ගත්තත් නැවත නැවතත් හිත පිටයයි. එය තවදුරටත් කළ විට හිත එක් අරමුණකට පිහිටයිද? ස්වාමින් වහන්සේ මම අද දින පළමුවම පැමිණි යෝගාවචරයේකි. පළමුව ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. ඔව් මේ ප්‍රශ්න තුනම එකේ තියෙන්නේ මේ මේ කියපු ප්‍රශ්නේ ඊට ඉස්සෙල්ලා කියපු ප්‍රශ්නේ අපිට ලැබෙන තොරතුරු එක සැරයකට එකයි එන්න ඕන කියලා අපි හිතනවා. එහෙම නෑ. තොරතුරු දහස් ගණක් එන්න පුළුවන්. ඒ සියල්ලම සත්‍ය කෘත්‍යය. ඒ සියල්ල දිහා බලලා විනිශ්චය නොකර ඉන්න පුළුවන්ද? ප්‍රශ්න නොකර ඉන්න පුළුවන්ද? සැක නොකර ඉන්න පුළුවන්ද කියන එක තමයි යෝගාවචරය කියන්නේ. ඇත්තටම සමත යෝගාවචර නම් එහෙම නෑ. සමත යෝගයට මූල මූලකත්ම ස්ථානේ තෝරනවා ගොඩක් දේවල් විපස්සනා යෝගාවචරය සියල්ල વિશે සමසිත එතකොට මම ආනාපානේ බලනකොට හිතවිලිත් එන්න පුළුවන් සද්දත් ඇහෙන්න පුළුවන් වේදනත් දැනෙන්න පුළුවන් ඒක කරදරයක් කරගන්න ඕනේ නැහැ අපි වාහනයක් තියෙන වාහන ගොඩක් තියෙන පාර මිනිස්සු ගොඩක් ඉන්න තැනක ඩ්‍රයිවිං කරනකොට සිනග ඉන්න එකේ වේගය අඩු වෙන්න පුළුවන් නමුත් කාර්යක නතර කරලා බලන්න ඕනේ අපිට සෙනග හිටියට දෙපැත්තේ අපිට යන්නේ එකයි තියෙන්නේ. ඉබනතු අපිට මේ කවුරුත් නැතුව අපි විතරක් යන්න ඉතින් ජනාධිපති වෙන්න ඕනේ. පොලිසියෙන් ඉස්සරහ යන්න ඕනේ. සයිරන් එකක් නැහැ ඌව හම්බෙන්නේ අපි නිකන් සිටිසන් ජෝන්ලා අපි නිකන් සිටි පිළිසලා අපිට වාහනේ මම් වෙන්නේ අපි දැනගන්න ඕන සෙනග හිටියත් හප්පගන්න නැතුව යන්න. ඉතින් ඒක නිසා සතිමත් වුණොත් තේරෙයි එක මොහොතකට අපිට ලැබෙන තොරතුරු කන්දරාවේ සීමාවක් නැහැ. අපි හිත කියනවා මේකෙන් එකක් තෝරපන් කියලා. තෝරපු ගමන් සංසාරේ. එක සැරේ තොරතුරු දහස් ගණක් කෙනා එකකටවත් ගණන් ගන්න නැතුව සමය හිත බැලුවා නම් නිවන. අපි හිතන්නේ භවනා කරන්නේ නැති වෙලාවක ඇස් දෙක හොඳට තියෙන කන නාසය දිව කය මන තියෙන මිනිස්සෙකුට රූපක් තියෙනවා, ශබ්දක් තියෙනවා, ගඳක් තියෙනවා, රසක් තියෙනවා, පහසක් තියෙන තැනක අපි මේ ඔක්කොම එක සැරේ ගන්නෑ නේ. එක සැරේට එකයි ගන්න. මෙන්න මේ කඩප්පුලිකම කරන එකට තමයි විඥානය කියලා කියන්නේ. යම් වෙලාවක මේ සියල්ලටම එnderලා එකක්වත් තෝරන්න නැතුව හිටියොත් අකුසල් නෑ. මේ තේරීම තමයි තෘෂ්ණාව කියන්නේ. ඒතකොට සතිය පිළිබඳව හොන්ත ගැඹුරු ගැඹුරින් කල්පනා කරපු ඥානපෝනික ස්වාමීන් වහන්සේ සතියේ බල මහිමේ කියන පොතේ කියනවා. ඔබ එකක් තෝරනවා කියන්නේ 1000ක් ප්‍රතික්ෂේප කිරීමක්. ඒක තමයි ගෙවන්න වෙන කරුමේ. සියල්ලටම සමහිත දෙන්න පුළුවන් නම් මේක විපස්සනා ටෙක්නික් එක. ඉතින් අපි එකක් තෝරන කර්මේ කරන්නේ ගොඩක් ප්‍රතික්ෂේප කරන කර්මේ කරන්නේත් නැහැ. මේ ඔක්කොම දිහා බලහින්න ප්‍රශ්නෙන්නේ නැහැ. ඒක කියනවා අපි ඔක්කොම මෙතන ඉන්න කට්ටියගේ ගෲප් ෆොටෝ එකක් ගත්තොත් අපි පිටිය ගහලා තිබ්බහම දැන් අපේ නැන්දම්ම ඉන්නෝ. අනික් කට්ටිය අතීත අනික් කට්ටිය හිටියයි කියලා නැන්දම්ම බලන්න ප්‍රශ්නයක් නැහැ ගෲප් ෆොටෝ එකක් තියෙන. ඒක දිහා ඕන සමස්තයක් වශයෙන් බලන්නත් පුළුවන්. ඉතින් මේ ඔක්කොම කපලා නැන්දම්මගේ කැලේ විතරක් ගහගෙන හිටියොත් ඕකේ කිසි වටිනකමක් නැහැ. භවනා කරනකොට ලක්ෂයක් එනවා මේක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. පුළුවන් නම් මෙන්න මෙහෙමයි මට පේන්නේ කියලා ඒක බරක් කරගන්න නැතුව සැකයක් කරගන්න නැතුව විචිකිච්ඡාවක් කරගන්න නැතුව ඉදිරිපත් කිරීමට අපි කියනවා කමඨාන් සුද්ධ කිරීමේ කමඨාන් වார்த்தාව කියලා. කාටවත්ම ලියන්න බෑ. හැම කෙනාම හිතනවා මේක දැක්කොත් හොඳයි මේක දකින්නේ කොහොමද නෑ මේකට මම මොකද කරන්න ඕනේ මේක වැඩි කරන්න ඕනේ කොහොමද කියලා අර කැතුලේ අර තේරීම තමයි තෘෂ්ණාව කියලා බුදුහාමුදුරු අඳුරලා දෙලා තියෙන්නේ. එහෙම තේරීමකින් නැතුව සමස්තය දිහා බලන්න පුළුවන් නම් අකුසල් අකුසල් රැස් වෙන්නේ නෑ. චේතනා කරන්නේ සංස්කාරණය කරන්නේ ඒක නෙවෙයි ස්වභාවය හැබැයි එනිසා මේ ලෑස්තිලා යන්න සතිය පිටපම ගොඩාක් දේවල් එනවා ඒව දිහා දුරස්ත බැල්මක් බලනවා ඇස් නැති මිනිස්සේ පොට්ටේ බලන්න ඔක හොඳට ඇස් තියෙන මිනිස්සේ පොට්ටෙක් බලනවා වගේ බලනවා උන්ට කන් තියෙන මිනිස්සේ බීරෙක් අහනවා වගේ අහනවා ඒක අමාරුයි අමාරුනට ඒක තමයි මේ ප්‍රඥා ශික්ෂාව කියලා කියන්නේ. ඒ නිසා මේ පේන එක මේ උපාසකම වගේ කරදරයක් කරගන්න එපා. මේ සතියේ තියෙන බාට ලකුණක් එකක් දිහා බලනවා තව ගොඩක් දේවල් පේනවා. බාධාවක් කරගන්න එපා. සැක කරන්නේ නැතුව මේක ජයග්‍රහණයක් කරගත්තොත් තව සති සතිය තව තව තියුණු වෙන්න පටන් අර ගන්නවා සැකේ දුරු වෙච්ච ගමන්. දේරුවන් සරණයි ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මම ආනාපාන සති භාවනාවට හිත යොමු කළ විගස ආශ්වාස ප්‍රශ්වාස අභිබවා කම්පන චංචල දැනි මම ඒ දෙස බලා සිටියෙමි එවිට ශරීරයේ තැන් තැන් වලින් මෙම කම්පන දැනුනි මම දිනපතා උදේ රාත්‍රී සහ විවේක ලැබෙන සෑම අවස්ථාවෙම භාවනාවට සිත යොමු කරමි. ඉන්පසු මෙම කම්පන දැනෙන ස්ථාන නම් කිරීමට නොහැක. නමුත් මුළු ශරීරයටම පොදුවේ කම්පන දැනේ. මෙසේ අවුරුද්දක පමණ කාලයක් භාවනා කාලයක් පසු විය. එක් දිනක රාත්‍රියේ භාවනා කරමින් සිටින විට එම කම්පන මගෙන් වෙන් විය. මම පැත්තකට වී එම කම්පන දෙස බලා සිටියෙමි. මෙය පැවතුනේ ඊතා සුළු මොහොතකි. ගෞරවනීය ස්වාමින් වහන්සේ එය කුමන තත්වයක්ද? පොතපතින් ලැබූ දැනුම අනුව නම් මට පැහැදිලි වන්නේ නාම රූප වෙන්වන තැන බවයි. නමුත් සමහර පොත්වලට අනුව එය සම්මාදිට්ඨිය බවද පැවසේ. එම නිසා මා තුළ මෙම ගැටලුව පවතී. කරුණාවෙන් පහදා දෙන්න අනවශ්‍ය ප්‍රශ්නයක් ඇසුවාදයි නොදැනිමි. එසේනම් සමාවන සේක්වා. තෙරුවන් සරණයි. මේ කෙනක් විනිශ්චය කරලා තියෙනවා. නමුත් ඒක විනිශ්චයක්වත් නපුරකට නුහුරට ගත එකක් නෙවෙයි කොහොමද නාම රූප පරිච්ඡේද ඥානෙ වෙන්නේ නැති නැත්නම් සම්මාදිටිය වෙන්නේ නැති කියලා කොහොම හරි ඒක හොඳ පැත්තට අරන් තියෙනවා නැත්නම් සුබ පැත්තට අරන් තියෙන්නේ නමුත් මේ තමන්ම කම්පනයක් විදිහට පේනවා. Tamange ශරීරෙම කම්පනයක් වෙලා පෙන්නිලා පස්සේ කම්පනිය පොඩක් ඈත් වෙලා කම්පනිය දීලා පිට ඉඳලා බලන්න වගේ පේන එකට සරුවචන් වහන්සේ සමහරලාට පරතෝ කියන වචනේ පාවිච්චි කරනවා. Taman දෙසම වෙන කෙනෙක් විදිහට බලනවා. ඉතින් මේ විදිහට අනාත්මයේ පේන ගති ලක්ෂණ පහ ඒ සූත්‍ර වල සඳහන් කරලා තියෙනවා ශුඤ්‍යතෝ, තුච්ඡතෝ, විත්තතෝ, පරතෝ, අනත්තතෝ කියලා. මේ බලන දේ තමන්ම තමයි අනුගයක් වගේ බලනවා. හරියට කියනවා මේ තමන්ම තමන් මැරුණාට පස්සේ තමන්ගේ මිනියට ගිහිල්ලා මිනිය බලලා අනිච්චාවත සංකාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නාකිට ඉනායනවා. ඒ ළඟදීම යනවනේ බබ දොයනවනේ. ඉතින් කවුරු හරි ඇවිල්ලා බලනවා. එයාගේ Tamangeම මරණයට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා බලන්න. මම මැරිලා අතක් උඩ අතක් තියාන බටහිර රොළුව දාගෙන ඉන්නවා. තමන්ම ගිහිල්ලා අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේ සංූප සමෝසුකෝ කියලා ඒ බලන්න පුළුවන් දර්ශනයක් ආවොත් ඒක නිකම් මේ මරණය අත්දකින්න වෙලාව. හැබැයි මැරිලම නෙවෙයි. මේ විදිහට පරතෝ දර්ශනයෙන් බලන්න පුළුවන් ශුන්‍ය වශයෙන් බලන්න පුළුවන් මේ කොච්චර නැටුවත් අන්තිම පොහොර ටිකක් විතරයි මේක. ওই මොන්න රූපලාවන්‍ය දැම්ම තිස්ටි උනත් පුරුෂ උනත් බාලයෙක් වුණත් මැදිහත් වයසේ මරුණත් ශුන්‍ය වෙලා යනවා. තුච්චයි. මේ තී මයිලක තියෙන වීඩියෝ මම පෙන්නන්නම්. එහෙම නැත්නම් කාට හරි තියෙනවා නම් ඉන්ටර්නෙට් ඇක්සස් එක human farm කියලා ගහනද ඒකෙ පෙන්නනවා ඇමරිකාවේ මරණ හදිසි මරණට ලක් වෙච්ච මිනි අවුවේ දාලා එලිපහන දාලා කුණු වෙන හැටි පරීක්ෂා කරලා බලනවා මැරිලා කොච්චර කාලෙකින්ද කොහොම ඉන්නේ කියලා. ඒක හරිය ලස්සනට පෙන්නනවා. දවස් තුනක් යනකොට නහයම කටම පණුව එළියට එන හැටි. හරියම ලස්සනයි. හරියට මේ මේ මොනවාද පුස්නාබු ගෙඩියක් පිපිලා ඉන්නවා වගේ. ඒකල ඒක ෆාස්ට් ඇක්ෂන් දාලා පෙන්නනවා භූතෝම වෙන හැටි. එක පාරට ඇඟට වෙන දේ. අන්න ඒක තීරෙන්න පටන් ගන්නවා වඩි වෙලා ඉන්නකොට මේ එක එක දැන් නලියන නලියන නලියන නලියන මොදු එකම නලියනවා. පණු ගොඩක් බාඩපත් වෙනවා. ඊට පස්සේ පැත්තක ඉඳලා එතකොට තුච්චයි. විත්තයි. අනත්තයි. පරතෝ. ඉතින් නොවේ කියලා තමයි මේ ආලවට්ටම් කරන්නේ පෙන්කෙලින්නේ. කවට සිනා තේරම තියෙන්නේ. අර වගේ වුණාට පස්සේ අපිට ආයෙත් මේ කයට එන්න පුළුවන්. ආයෙත් මේක රූපලාවන්‍ය කරන්න පුළුවන්. හැබැයි දන්නවා මේක පරතෝ වශයෙන් බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මේක නාම රූප පරිච්ඡේඥානය කියලා ගන්නත් බැරිකමක් නැහැ. හැබැයි ඒකට ඉච්චට මට පේනවා ගැලපෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය කියලා ගන්න බැරිකමකුත් නැහැ. මේක මේ Taman දිහාම පිට කෙනෙක් බලන්න වගේ. ඒක බුදුරජාණන් වහන්සේ අපිට උගන්වපු දෙයක්. හැබැයි ඒක හැම වෙලාවෙම කරන්න බෑ. සතිය තියෙන්න ඕනේ, සමාධිය තියෙන්න ඕනේ. එතකොට තමයි මේ දර්ශනය දිහා බලන්න පුළුවන්. ඒකත් හදිසි වෙන එකක් නෙවෙයි. ක්‍රියාවලියක පරිණාමයක එක අවස්ථාවක්. ඉතින් ඒක හුරු කරගත්තට පස්සේ Tamanට කේන්ති ගිය වෙලාවක දැන් කෙනෙක් එක්ක හොඳටම රණ්ඩු වෙනවා. රණ්ඩු වෙනකොට පාටද මගේ දිහා බලන්න පුළුවන් මම දැන් ඔන්න යකේ. එහෙම නැත්නම් කවුරුත් එක්ක මනාප හැඟීමක් ආපුණාම මම ප්‍රේමවන්තෙක් වෙනවා. අපි ඒක ලාච්චුවක තියෙනවා සාමාන්‍ය වෙස්මුණු 18ක්. වරක ප්‍රේමවන්තෙක් වරක යක්ෙක් වරක එක එක එක රඟපානවා එතකොට මෙන්න මේ කවුරු රවට්ටන්නද මේ කවුද රවටෙන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම්ම කරන්නේ රංගපානික විතරයි ඒක දැක්කට පස්සේ පේනවා මේ ලබහල පහල ඉන්න කට්ටියත් ඒ ටිකමයි කරන්නේ ඉතින් ඔකට වෙනව මොකද ටෙලි ඩ්‍රාමා බලන්න ඕන කමන්නේ හැම එකම කරන රංගපානනේ හැබැයි ඒක රිලුම් ගාව නෑ, බල්ලු ගාව නෑ, වඳුරු ගාව නෑ. ඒ නිසා උන්ට කවදාකවත් ටෙන්ෂන් නෑ. බල්ලන්ට කසාදෙත් නෑ, සල්ලිත් නෑ. කවදාවත් ටෙන්ෂන් නෑ. රංගපෑමකුත් නෑ. අපි අතිශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාර જાතිය කසාදත් බැඳලා දික්කසාද ගැන තැවෙනවා. සල්ලි හම්බ කරලා උද්දමණය ගැන තැවෙනවා. රංගපාණ්ඩ ගිහිල්ලා හැම වෙලාවෙම අනුන් රවට්ටන්න හදලා හැම වෙලාවෙම Taman රැවටිලා. මේ වෙලාවේ පේනවා පරතෝ සංකල්පිට යන කෙනාට මැරෙන්න ඉස්සෙල්ලම මරණයේ අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ බල්ලා තියෙන එකට මම එකක් එකතු කරන එක කරන්නේ මේකට ගන්න පරතෝ සංකල්පේ පර කියලා කියන්නේ පිට කියන අදහස බලන්න යන්න මේක වැඩිපුර යන්න යන්න තමයි තේරෙනවා ඒ යන හැම වෙලාවකම ගිහිලා ආපහු එන හැම වෙලාවකම ශාරීරිය සුවපත් වීමේ පුංචි අවස්ථාවක් ලැබෙනවා මානසික රෝග නැතිවීමේ පුංචි අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා දන්න කියන නෑදෑ කිට්ටුවෙන් තැන්ට කියලා දෙන්න Taman දිහාම අනුන්ගේ විදියට බලන්න පුරුදු කරන්න කියලා. එතකොට ඊර්ෂ්‍යා ක්‍රෝධමාන වැඩෙනව අඩුයි. මේ ජීවිත කියන්නේ හුදු විහිළුවක්. ජීවිත කියන්නේ හුදු හීනයක්. ජීවිත කියන්නේ හුදු මිරිඟුවක්. ඉතින් ඕකට රණ්ඩු සතුවල් කරන්න දෙයක් නැහැ. ස්වභාවික වෙන්න ඉඩ තියෙන නිසා පරතෝ සංකල්පයෙන් බලන්න කියන එක තමයි මම කරන යෝජනාව ප්‍රශ්නේ අහලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම මූල කර්මස්ථානයේ වශයෙන් සතිය පවත්වන්නේ පිම්බීම හැකිලිම තුලයි මූල කර්මස්ථානයේ සංසිඳී ඇති නිසා හුදකලා විශ්‍රාමික තැන සතියෙන් බලා සිටියෙමි එවිට නිල් පසුබිමේ සුදු පාට විවිධ හැඩයන් නලියමින් පෙනෙන්නට විය ඉන්පසු පරයන්ක කිහිපයක් තුලදී විදර්ශනා උපක්ලේශ තුනක් අත්විඳෙමි. එක් අවස්ථාවක කය මිටිවි ගොස් නැති වී ඊටමත් සුවපත් භාවයකට පත්වීමි. තව එක අවස්ථාවකදී කයයි සිතයි දෙකම පුදුමාකාර තැන්පත් භාවයකට පත්වී සුවයට පත්වීම සිදුවිය. අනිත් අත්දැකීමත් මීට පෙර අත් නොවින්ද සැපවත් තත්වයකි. මේ අත්දැකීම් තුනම මීට පෙර පරයන්කවලදී අත් නොවින්දි ඊටමත් සුවදායක අවස්ථාවන්. ඔබ වහන්සේ කියා දී ඇති පරිදි මම ඒ සියල්ල හේතුන්ගෙන් හටගෙන නැතිවන බවත් මම නොවේ මගේ නොවේ ආදී වශයෙන් මෙනෙහි කළෙමි. මේ අත්දැකීම් වලින් පසු ඉන්දි කටු වේදනා වලින් දරුණු ලෙස පීඩා වින්දෙමි. ඊට පසු ඉදිරියේ නිල් පසුබිමේ සුදු පාටට කුඩා මල් වෙඩි මෙන් පෙනුනි. දැන් පරයන්කේදී ඉදිරිය නලියමින් දකින අතර පිටින් පිට ආලෝක නිවි නිවි ඇති වෙනවා වගේද පෙනේ. මේ වන විට පිම්බීම හැකිලිම සමහර විට තිබුණත් ඊටමත් කෙටිය. ඈනුන් යන අතර කම්මැලිකමක්ද දැනේ. කියා ගන්නට කරගන්නට දෙයක් නැතිව අතරමං වී ඇති බවක්ද හැඟේ. ඔබ වහන්සේගේ පාද නමස්කාරයෙන් ඉදිරිය ගැන උපදේශක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන අතර නිවනින් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරමු. කෙනෙක් සාදු කියන්නේවත් නැහැ ඔක්කොටම නිදිමත මට කරනවා. නිවන් සැප ලැබේවා කිව්ව මඩුවනේ මැරිච්චාමවත් ඒකට හරි සංවේගයෙන් ඔක්කොටම නිින්ද ගිහිලා. ඒ ගාලල්ල කෙසේ නමුත් මේ තොරතුරු දනකොට අපි ඉස්ලාම් කෝ එන ඔක්කොටම එන්න දෙන්නේ කියලා. තේරුමකින් බේරුමකින් තොරව නැත්නම් ඒක කියන අදහස් කරන්නේ විනිශ්චය කරන්නේ නැතුව choiceless awareness. දැන් මෙතන පේන්න තියෙනවා වර එක කම්මැලිකම නීරසකම එනවා. වර එක තද උද්දාමයක් එනවා. වර එක ආලෝකයක් එනවා. වර එක අන්ධකාරයක් එනවා. වර එක දේවල් තියෙනවා. වර එක දේවල් නැහැ. ඉතින් මේව පිළිබඳව අපේ සාමාන්‍ය තර්ක මනසේ මේක හොඳයි මේක නරකයි මේක වෙනවනම් වේවා මේක නොවේවා කියන ඒ මතුවෙන හැම අරමුණක් එක්කම හිතේ යම් කිසි විදියක ප්‍රතිචාරයක් එනවනේ. ඒක මම කියා ගන්න යන්න බෑ. ඒක හැටි, ඒ හිතේ හැටි. නමුත් මේ එන ප්‍රතිචාරයත් එක්ක එන මනාප අමනාප දෙක ඇල්ලුවා නම් බුදුජානනාචේ සඳහන් කළ තියෙන මේ සිද්ධිය ඔක්කොම උනත් කෙලෙසයක් හටගන්න පටන් අරගන්නේ මේකට මනාපුනොත් හරි අමනාපුනොත් හරි විතරයි. ඊට පස්සේ තමයි ඒක උපක්ලේශ වෙන්නේ. ඒ නිසා මේ මනාපේනකොට මේ මනාපයක් මේ අමනාපයක් කියලා සිද්ධිය නෙවෙයි ඒ සිද්ධිය વિશે අපේ තියෙන විනිශ්චය අපේ තියෙන තේරුම බේරුම එහෙම නැත්නම් බාර ගන්න නොබාර ගන්න ගතිය වගේ හලයුතු ගතියුතු පැති වලින් විතරමයි කෙලෙස් හට ගැනීම පටන් ගන්න. ඒ නිසා මේකට එන්නට ඉන්න බලන්න කොච්චරක් මම විනිශ්චයකාරයක් වෙන්න හදනවද? හදපු වෙලාවෙ ඉඳලා කෙලෙස්. ඒ නිසාම ජූරිය කෙනෙක් ඉන්නවා. ජූරිය කරන්නේ ඔක්කොම දිහා අහගෙන ඉන්නවා. නමුත් විනිශ්චය කරන්න ඒ නිසා මේක හොඳ මේක සාමාන්‍ය කෙනෙකුට වෙන එකක් නෙවෙයි භාවනාවෙන් යම් මට්ටමකට යන්න ඕනේ මේක බුදුරජාන් වහන්සේ සඳහන් කරන මේක කාම ගුණක් නෙවෙයි කාම සංඥාවක් නෙවෙයි රූපෙත් නෙවෙයි රූප සංඥාව කියලා මේ රූප සංඥාවේදී තමන්න පුළුවන් මේ මගේ හිත ලව්වා හොඳ නරක කියව ගන්න මනාපමනාප කියව ගන්න බහුරූපෝලම් බානවා මේ එක බහුරූපෝල මොකටවත් අහු වෙන්නේ නැතුව මනාපමනාප පහළ වෙනවනම් දැනගෙන නැත්තම් මනාපමනාප පහළ නොවන බවට වග බලා ගන්න පුළුවන් නම් මේ ජීවිතේම නිවන තියෙනවා. තීසා මතුවෙන දේ මොනවා වුණත් මතුවෙන මනාපමනාප දෙක පිළිබඳව සැලකිලිමත් වෙන්න කියන එක තමයි මෙතෙන්දි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඒක ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ 152 වෙනි සූත්‍රයේ බොහෝම ලස්සනට සරුවචාන්සේ පෙන්වන පෘථජ්ජනිය කොහොමද කරන්නේ? සෝවාන් වෙච්ච ශේක පුද්දලයා කොහොමද කරන්නේ? රහතන් වහන්සේ කොහොමද කරන්නේ කියලා මෙහිම ආපුවම මේ මතුවෙන මනාපමනාප විශී ක්‍රියාත්මක වෙන ආකාරය. ඒ නිසා ඒ දැන් දැන් සතිය පිහිටවන්නේ මතුවෙන දේ ගැන නෙවෙයි. ඒ දේ පිළිබඳව ඇති වෙන මනාපමනාප දෙකට නිසා නැවතත් භවනා කරන්න මතුවෙන මතුවෙන මනාපමනාපවලට අයිතිවාසිකම් කියන්න එපා. මම කියා ගන්න එපා. මගේ කියා ගන්න එපා. මගේ ආත්මය කරගන්න නැතුව ඒ වගේන් කෙලෙස් රැස් නොකර ඉන්න අදිෂ්ඨානයි පූර්වක ඉදිරියට එකයි කරන්න ඕනේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස තිරුවන් සරණයි. අද දින මගේ භාවනාවේ කමඨහන ආනාපාන සතිය. 1 ප්‍රථමයෙන් කය සැහැල්ලු කොට මිත්සිත ඇතිව භාවනාවට ඉඳගතිමි. හුස්ම රැල්ල ඉහළට පහළට වැටෙන ආකාරයේ දිසා දෙස ඊතා සැහැල්ලුවෙන් බලා සිටින්. දිග කෙටි වශයෙන් හුස්ම රැල්ල දැකිය හැකි විය. මේ දිගටම කරගෙන යන විට මට ඊටාම ප්‍රීතියක් හිතේ ඇති විය. සුඛය සහ ඊ타ම හිතේ සුවයක්ද දැනේ. මම දිගටම භාවනාව කරගෙන ගියෙමි. ඒ සුවය සහ ප්‍රීතිය රඳවාගෙන දිගටම භාවනාවේ යෙදිමි. යෙදීම. එක්තරා අවස්ථාවක තීන මිද්දය මගේ හිතට ඇතුල් වීමට දැරූ විට මම ඉක්මනින්ම මගේ සිත මට ප්‍රීතිය උපදවා ඉපද කර වූ පිනක් ගැන සිතට යොමු කිරීමෙන් නැවත මට මගේ කමටහනට ඒමට හැකිවිය. පැය පුරාම මම භාවනාව කළෙමි. භාවනා බාධාවක් නොමැතිව. ප්‍රශ්නයක් නැගලා නැහැ. කියන උපදේශ. ඔව්. ඒ කියන්නේ උපදේශිල්ලා නෙවෙයි භාවනා පිළිබඳ කමටහන ජීවත් කිරීමක් තියෙන්නේ. ඉතින් මේ විදිහට ඉස්සරහට යනකොට යෝගාවචරයට තේරෙනවා සමබර නැහැ. විෂමබරකම තියෙනවා. නමුත් සමබර කරන්න ඕනේ නම් රාගය ආපු ඉච්චලා ද්වේෂය පොඩ්ඩක් උකට දාපු ගම පොඩ්ඩක් සමබර වෙනවා. ද්වේෂය ආපු ගමන් රාගය පොඩ්ඩක් දාපු ගම ද්වේෂය ආපු රාගය දාන එක තමයි මෛත්‍රී කරනවා කියන්නේ. මේක සමබර කරන්න පුළුවන්. ඒ වගේම නිදිමත ආපු වෙලාවට අවිසිච්ච දෙයක් ඔලුවට දාපු ගමන් නිදිමතකම කඩන්න පුළුවන්. අවිසිච්ච වෙලාවක නිදිමත තන්තිදන දෙයක් දැම්මට පස්සේ කඩන්න පුළුවන්. ඔය මේ කැවුම් හදන්න අවුරුදු කාලේ පිටි කලවම් කරපුවාම පැණි වැඩි වුණොත් පිටි ටිකක් දාන්න. පිටි වැඩි වුණොත් පැණි ටිකක් දාන්න. දන්නේ නැතුව ඒක. එච්චරයි. හැබැයි ඊට ඉස්සෙල්ලා මේක අනුන්ගේ දෙයක් වගේ බලන්න දැන් තියෙන නිදිමත. නිදිමත රවුල හුඳ වෙලා පොඩ්ඩක් හාන්සුනා නම් හොඳයි කියලා ඒක බාර ගන්න යන්න එපා. නිදිමත අපොම ඇවිසිච්ච එකක් ගෙනල්ලා මේකට දැම්මට පස්සේ ඒකට නිදිමතට ලෑස්තිලා යන්න ඕනේ. වෙන්න ඉස්සලා දැනගන්න ඕනේ. මුතුවටම ඇවිස්සලා. ආ එතකොට කල්පනා කරනකොට සමාජලට හොඳට තැම්පත් වෙච්ච වෙලාවක හිතවිල්ලක් මේකට දැම්මට පස්සේ පැණි වැඩි වුණාට පිටි ටිකක් දැම්මා වගේ. මෙන්න මේ විදිහට කරන්න ගියාට පස්සේ විශ්වම ලෝකේ සමහිත පවත්නවා කියලා එකක් තියෙනවා. එයාට සමහිත එවිල්ලා නෙවෙයි. විශ්වම හිත එනකොට මේකට මේක දාන්න ඕනේ මේකට මේක දාන්න ඕනේ කියලා දන්නවනම් ඒ හිතේ කම්පන චංචල ගතිය අඩුයි. සම තත්ත්වයට පාත් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා එහෙම කරගෙන කරගෙන යන කෙනා නැත්නම් බුදුහාමුදුරන්ට වුණා. අවුල් නැතිකමක් නැහැ හිතේ. මොකද අවුල් තිබුණට කෑකොස් නම් ගහන්නෙත් නැහැ. දෙවන්නේකින් උපදේශ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට කල යුත්තේ දන්නවා. ඒ නිසා පේන්නේ කිසිම අවුලක් නැති එකක් වගේ. අවුලක් නැති එකක් නෙවෙයි තියෙන්නේ. කරන්න ඕන දේ දන්න. මේ ලෝකේ කියන්නේ අවුලක්. මේ ලෝකේ කියන්නේ විසම අෂ්ටලෝක ධර්මයේ විෂමතාවයක්. අන්න ඒකෙදී සමහිත පවත්තන්න දන්නවනම් මිනිසුන්ට පෙන්නන් එයාට අවුල් නැතු ඉන්න කියලා නෑ. අවුල එනකොට කරන්න ඕන දේ දානවා. ඊට පස්සේ ගියාට පස්සේ තැනක් එනවා. අවුලකුත් තියෙනවා. කලෙසිතේ දන්නවා මොකක්වත් නොකර හිටපුවාම ඉවරයි. පිළියම් නොකරත් අවශ්‍යතාවයක් නැහැ හිතේ තියෙන ආත්ම ශක්තිය කියලා එකක් එනවා. අදිෂ්ඨාන ශක්තිය කියලා එකක් එනවා. අධිමුඛය කියලා එකක් තියෙනවා. දන්නවා දැන් ටිකක් මේ පැත්තට ඇදලා තියෙන්නේ දැනගෙන නිකන් හිටපුවාම ඒ ප්‍රතිශක්තිය අධිෂ්ඨාන ශක්තිය ඔක්කොම කරගෙන ඒක ඒක තනිකරම චිත්ත ශක්තිය. නමුත් ඊට ඉස්සෙල් එනවා මේ මට්ටම අරකින් ටිකක් මේකට දාලා මේකෙන් ටිකක් එකට දාලා සම්බර කරගෙන ඉන්න එක. ඉතින් ඒ මට්ටමට යන්න නම් අපි කාමේ සහ කාම සංඥා අතරලා තියෙනවා. රූපේ ජයගෙන තියෙනවා රූප සංඥා වෙලාවේදී ওই විදිහට හසුරවන්න පුළුවන් ගතියක් එනවා. එතකොට පේනවා මේක තමයි අපි දරුවන්ට දෙනවා නම් දෙන්න ඕනේ ප්‍රථම ආධාර පිටියක් කරන් දීලා හෝ උපකරණ රඳන එක නෙමෙයි. ස්ථානෝචිත ප්‍රඥාම් කියලා එකක් තියෙනවා. මේ දේ අපම මේක කරපන්. මේ දේ අපම මේක කරපන්. දෙක තුනක් කිව්වට පස්සේ ආ යාගේ නිර්මාණ ශිල්පය හදාගන්න. ඒ නිසා විෂම ලෝකේ එන්න අරින්ද සමබර කිරීමේ කලාව ඉගෙන ගත්තට පස්සේ තමයි තේරෙයි කිසිම වෙලාවක විසම ලෝකයේ පිළිබඳව කාටවත් චෝදනා කරන්නේ නැහැ. පිට උත්තර හොයන්නෙත් නැහැ. ඇතුළෙමයි ඔක්කොම තියෙන්නේ. අන්න ඒකට කියනවා පිරිච්ච කත ගතිය. පිළිගු සාංශ පාවිච්චි කරේ ඒකට සාසන සම්පත්තිය කියලා. සාසන සම්පත්තිය කිසිම කෙනෙක්ගේ උපදේශ இல்லන්නේ තමන්ට කරන්න ඕනේ දේ තමන් දන්න ඒකට පොඩි සතුටුකුත් තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් ඇවිනකට අපි ඒක භාවනා කරපු කෙනෙක්ගේ අත්දැකීමක් විදිහට බාර ගන්නවා. ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් අහන්න අපිට වෙලාව තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මා විසින් පුරුදු කරනුයේ ආනාපාන සති පරයන්ක භාවනාවයි. භාවනා යෝගී වී මද වේලාවකින් මාහත මුහුණට ආලෝකයක් පතිත වන බවක් දැනේ. ආලෝකය පිටින් පිට දැඩිවීමක්ද සිදුවේ. දිගටම භාවනා කරගෙන යන විට දුර සිට ෆ්ලෑෂ් ආලෝකයක් මුහුණට එල්ල වී ඇති ආකාරයක් දැනේ. එසේම දිගටම භාවනා කරන විට එම තද බල ආලෝකය මගේ දැස වෙත ඇදී එයි. එයින් දැසට අධික විඩාවක් හා වේදනාවක් දැනේ. මම භාවනාව නතර කරමි. මට මෙයට උපදෙස් දෙන සේක්වා. මේකෙදි තියෙන්නේ දැන් මේ ළඟ ඉන්න පාදකම්මම තමයි පට්ට ගහන්න වෙන්නේ. භාවනා කරනකොට මූණ රත් වෙනවා দাঁඩි දනවා වගේ තේරෙනවා ඒක කරදරයක් කරගත්තොත් ඉන්නම බෑ නෑ මේක භාවනා ජීවුණක් කියලා ගත්තොත් කිසිම ප්‍රශ්නයක් නෑ එනිසායි භාවනා વિશે දක්වන ආකල්ප වෙනස දික්කිය වෙනස සංකල්ප වල වෙනස තමයි මෙතෙන් අවශ්‍ය වෙලා තියෙන්නේ මේක භාවනා විදියුණුවක් නැත්නම් මේ භාවනා දිනක කොහෙදත් සතිය තියෙන බවට ලකුණක් කියලා දැනගත්තොත් මොකක්ද කරදරයක් නෙවෙයි අපේ හිත ආත්ම ශක්තිය වැටෙන්නේ අපිට ඉදිරියට ය아가න්න බැරි බවටපත් වෙන්නේ මට භාවනා වැරදිලා වෙන්නේ නැති කරදරයක් කියන එක. ඒ නිසා සරුවචනන්සේ සඳහන් කරනවා ගීගේ අතෑරපු මිනිස්සයා අරණ්‍යයට ගියාට පස්සේ අරණ්‍යයේ ඉන්නේ අරණ්‍ය සැපක් නිසා නෙවෙයි අරණ්‍ය මහ කරදරයක්. හැබැයි ගීගේ තරම් කරදර නැහැ. එන්නේ ඒකට කියන්නේ සාපේක්ෂ ශූන්‍යතාවය කියලා. ඉතින් ගිහි ගියවිලා කරදරේ නැතුව අරන්නේ මේක නම් කරදර බව දන්නවා. මේක කරදර නෑ කියන්නේ නැහැ. ඊට පස්සේ අරන්නේ අමතක කරලා කයට හිත ගත්තට පස්සේ තියෙනවා. කය කියන්නේ කරදරයක් තමයි. නමුත් අර ගිහි ගිය තරම් කරදරයක් නෙමෙයි අරන්නේ තරම් කරදරයක් නෙමෙයි ඊට පුංචි කරදරයක්. ඊට පස්සේ කයට හිත ගත්ත මිනිහා ආනපානට හිත දාන. ආනපානය කියන්නේ මහා වාතයක්. මහා කරදරයක්. නමුත් ගිහිගේ කාමයේ තරම් කරදරයක් නෙමෙයි. අරණ්‍ය වාසයේ තරම් කරදරයක් නෙමෙයි, කය තරම් ලොකු කරදරයක් නෙමෙයි, පුංචි කරදරයක්. ඒ නිසා ලොකු කරදරයක් පුංචි කරදරයක් නැතිව ප්‍රතික්ෂේප කරනකොට පුංචික සැපක් කියා ගන්න තරම් මොඩ වෙන්න ඕනේ නැහැ. පුංචික පුංචි කරදරයක් ඒක වහංගු කරලා විශාල දුකක් තඩමාරු කරන්න පුළුවන් නිසා මේ වෙලාවේදී තමයි මේ ආලෝකයේ පහළ වීම තීව්‍ර වීම මූණටම ටෝච් එකක් වගේ පේන එක සතිය තියෙන බවට නිමිත්තක් කරගත්තොත් එයාට ওই යකා ඔය කියන තරම කළු පාට නැහැ. යකා තමයි. අන්නේ ඒ විනෝදාංශය දන්නේ නැහැ මොනම කෙනෙක්. එයා පොඩ්ඩක් වැරදිච්ච ගමන් චෝදනා කරනවා. දඟලනවා අර සාපේක්ෂතාවය දන්නේ නැති නිසා. ඒ නිසා මේ ශූන්‍යතාවය සාපේක්ෂයි. අපිට ඉන හැම කරදරයක්ම තව විශාල කරදරයක් ප්‍රතිස්ථාපනිකේ ක්‍රාප කරදරයක් නම් ඒකට සාදර වීම අපේ සිංහලයා පැමිණි දුක් පැනිරහයි කියන වචنين කියනවා. වෙත පැමිණි දුක් පැනිරහයි කියන වෙත පැමිණි දුක නිසා අතීතෙට හිත යන්නේ අනාගතෙට හිත යන්නේ වර්තමානයේ හිත හිටිනවා. ලොකු කමටහන. මෙතන කවුරක්වත් විරුද්ධ වෙන්නේ නැහැ පැමිණි දුක් පැනිරහයි කිව්වොත් ඒක විකෘතියක් කියන්නේ. ඒක සිංහලයා විතරයි ওই වචනේ තියෙන්නේ. වෙත පැමිණිච්ච කරදරය පැමිණි දුක පැනිදායි. ඉතින් අපි ඒක අයින් කරන්න කිව්වම ඒක අයින් කරන්න පුළුවන්. එතකොට අතීත දුක සහ අනාගත දුක ඇවිල්ලා වහලා ගන්න. අලිමදවට හර. එකක් කඩතුළු මකා ගන්නකොට කොහින් මට උණු කාර්යා දෙකක් කඩතුළු හදා දුන්නා ඉඳුරුවේ ආචාර්යයා කියලා ඊට පස්සේ කඩතුළු දෙකකට අඬන්නේ. ඊට පිට වැඩි හොඳ පැමිණිච්ච දුක. අන්න ඒක සතිය ආනිසංසයක්. සතිය නිමිත්තක් කරගන්න පුළුවන්කම තියෙනවා නම් මම කියන්නේ ප්‍රශ්න අහන්න එපයි කියලා. මම කියන්නේ මේ කමඨාන් සුද්ධ කරන්න ඕනේ නැහැ කියලා. කමඨාන් සුද්ධ කරන්න ඕනකමක් නැහැ. මේ මතුවෙන දේ සතිය නිසා මතුවෙච්ච දෙයක්ද කියන එක මේරුම් ගන්න පුළුවන් නම් අද සිංහල බෞද්ධයට වෙලා තියෙන්නේ සතිය කියන එක දන්නේ නැහැ. සතිය විචර බලවත් බව දන්නේ නැහැ. ඉතින් එතකොට වෙන්නේ ඒ එපා වහයට හොදි බෙදන්න වගේ සතියේට මූණට කියලා ගහන එක තමයි සිද්ධ වෙන්නේ. සතියට උණුතරයක් කරන එක සිද්ධ වෙනවා. ඒ නිසා එහෙම කරන්නේ නැතුව මේ ආලෝක මත වෙනකොට මම සතියේද ඉන්නේ කියන එක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. එතකොට තේරෙයි සතියේ ඉන්නව විතරක් නෙමෙයි මේ පේන්නේ සතියේ ආනිසංශයක් විදිහට කිව්වොත් අර දැරීමේ ශක්තිය ප්‍රතිශක්තිය එන්න පටන් අර ගන්නවා. එහෙම තමයි මහබෝසතාණන් වහන්සේලා මේ මහා පොළොව හොල්ලන්න පුළුවන් තරම් අදිෂ්ඨාන ශක්ති ගත්තේ පැමිණි දුකට මුහුණ දීමේ. පැමිණි දුකට මඟ අරවන්න හදනවා නම් ඒ කොඳු යට පෙළ නැති සතෙක් තමයි. නරුමේ. දෙමිනි දුකේ ඉන්නේ අපිට නිවන් දක්කන්න. ඒ නිසා ඒක මග අරින්න යන්න එපා. ඒක අර විදිහට සතියට අරමුණක් කරගන්න පුළුවන් නම් එnde end end අපේ ප්‍රතිශක්තිය වැඩිනවා කියලා බලාපොරොත්තු පළ කරන්න පුළුවන්. හොඳයි අපි බලාපොරොත්තු වෙච්ච කාලය ගත කරලා තිනවා. අපි මෙතන ඉඳලා 3 වෙනකන් සක්මන් භාවනාවක් සහ මේ ස්ථානෙන් සපෙන ගිලම්පසකට වේලාව ගන්නවා. ඊට පස්සේ තුනට රැස් වෙනවා දවසේ ධර්ම දේශනාවට. ඊට පස්සේ ධර්ම දේශනාව නිම වුණාට පස්සේ අර සතිපාසල වශයෙන් ලංකාවේ පාසල් වල අපි මේ තාකල් කරපු සීමිත වැඩපිළිවෙල පිළිබඳව කිටි මේ දර්ශන ටිකක් දකින්න හම්බ වෙනවා. ඒකෙන් අද දවසේ වැඩ කටයුතු නිම කරන්න බලාපොරොත්තු වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.